මුත්තාභි උත්තමා අජාතිං අජරබ්බ්‍යාදිං අමතං නිබ්භයං ගතා ඒව මාදී ගුණෝපේතං අනේක ගුණ සංගහං ඕසදංව ඉමං මන්තං බොජ්ජංගං සම්භනාමහේ බුද්ධංගෝ සති සංඛාතු ධම්මානං විචයෝ තථා විරියං තීති පස්සද්ධි බුද්ධංගාච තථා පරි සමාදුපෙක්ඛා බුද්ධංගා සත්තේති සබ්බ දස්සිනා මුනිනා සම්මදක්ඛාතා භාවිතා බහුලී කතා සංවත්තන්ති අභිඤ්ඤාය නිබ්බානාය ච බෝධියා ඊතේන සච්ච වජ්ජේන සුත්තිතේ හෝතු සබ්බදා ඒකස්මින් සමයේ නාතු මොග්ගල්ලානං ච කස්සපං ගිලානේ දුක්ඛිතේ දිස්වා බුද්ධංගේ සත්ත දේසයි තේච තං අභිනන්දිත්වා රෝගා මුච්චින් සුතං khani ඒතේන සච්ච වජ්ජේන සොත්ථිතේ හෝතු සබ්බදා ඒකදා ධම්ම රාජා පීගෙලඤ්ඤේ නාභි පීලිතෝ චුන්දත්ථිරේන තං ඒව භනාපිත්වාන සාදරං සම්මෝදිත්වා ච ආබාධා සම්හා වුට්ඨාසීඨානසෝ ඊතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා පහීනාති ච ආබාධා තින්නම් නම්පි මහේසිනං මග්ගාහතක් කිලේසාව පත්තානුපත්ති ධම්මතං ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා ඊතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු ඊතේන සච්ච වජ්ජේන හන්තු තුයං උපද්දවේ ඊතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං තණ්හං කරෝ මහා වීරෝ නිදං කරෝ මහායසෝ සරණං කරෝ ලෝකහිතෝ දීපං කරෝ ජුතින් ධරෝ කොණ්ඩඤ්ඤෝ ජනපාමුක්ඛෝ මංගලෝ පුරිසාසභෝ සුමානෝ සුමානෝ ධීරෝ රේවතෝ රතිවද්දනෝ සෝභිතෝ ගුණ සම්පන්නෝ අනෝම දස්සී ජනුත්තමෝ පදුමෝ ලෝක පජ්ජෝතෝ නාරදෝ වරසාරති පදුමුත්තරෝ සත්ත සාරෝ සුමේධෝ අග්ග පුග්ගලෝ සුජාතෝ සබ්බ ලෝකග්ගෝ පිය දස්සී නරාසභෝ අත්ථ දස්සී කාරුණිකෝ ධම්ම දස්සී තමුනුදෝ සිද්ධාත්තු අසමූලෝකේ තිස්සෝ වරද සංවරෝ පුස්සෝ වරද සම්බුද්ධෝ විපස්සීච අනුපමෝ චිකී සබ්බ හිතෝ සත්තා වෙස්ස භූ සුඛදායකෝ කකුසන්දෝ සත්වාහෝ කුණාගමනෝ රණංජහෝ කස්සපෝ සිරි සම්පන්නෝ ගෝතමෝ සක්්‍ය පුංගවෝ තේසං සච්චේන සීලේන රක්ඛන්ති මෙත්ත බලේනච තීපිත්වං අනුරක්ඛන්තු ආරෝග්‍යේන සුඛේන ചാති ඊතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වජ්ජේන හන්තු තුයිහං උපද්දවේ ඊතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං සිරිධිති මති තේජෝ ජය සිද්ධි මහිද්දි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත් තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ද්වත්තිංස මහා පුරිස ලක්ඛනානුභාවේන අසිත්‍යානුභයංජන ලක්ඛනානුභාවේන අට්ඨුත්තර සත මංගල ලක්ඛනානුභාවේන චබ්බන්න රංස්‍යානුභාවේන හේතුමාලානුභාවේන දස පාරමිතානුභාවේන දස උපපාරමිතානුභාවේන දස පරමත්ත පාරමිතානුභාවේන සීල සමාධි පඤ්ඤානුභාවේන බුද්ධානුභාවේන ධම්මානුභාවේන සංඝානුභාවේන තීජානුභාවේන ඉද්ධානුභාවේන බලානුභාවේන නිය්‍ය ධම්මානුභාවේන චතුරාසීති සහස්ස ධම්මක්ඛන්දානුභාවේන නව ලෝකුත්තර ධම්මානුභාවේන අට්ටංගික මග්ගානුභාවේන අට්ඨ සමාපත්‍යානුභාවේන චලබිඤ්ඤානුභාවේන මිත්තා කරුණා මුදිතා උපේක්ඛානුභාවේන සබ්බ පාරමිතානුභාවේන රතනත්ත්‍ය සරණානුභාවේන පියං සබ්බ රෝග ශෝක උපද්දව දුක්ඛ දෝමනස්සු පායාසා විනස්සන්තු සබ්බ සංකප්පා තුයං සමිජ්ජන්තු සතවස්ස ජීවේන සමංගිකා හොන්තු සබ්බදා ආකාශ පබ්බත වන භූමි තටාක ගංගා මහා සමුද්ද ආරක්ෂක දේවතා සදාතුම් හි අනුරක්ඛන්තු සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන බුද්ධ රතනං ධම්ම රතනං සංඝ රතනං තින්නං